තයි අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි එක නැත්නම් ප්‍රශ්න විචාරාත්මක අඩපිර නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීම. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න සතිವಾರය ආරම්භ කරමු. ඊට ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන තව ප්‍රශ්න තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් එහුම්කන් දෙමු. අපි ප්‍රීතිලක් මහතා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරනවා. අවසරයි ස්වාමීන් ගෞරවනීය ස්වාමින් වහන්සේ දහම් ගැටලුවකි. ආහාර ප්‍රත්‍යවේක්ෂාවේදී ශබ්ද නගා ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයද? සිතින් පමණක් ප්‍රත්‍යවේක්ෂාව මෙනෙහි කිරීම ප්‍රමාණවත් වෙයිද? කාරුණිකව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔය දාන වන්දට සිහියෙන් කරන එකයි අවශ්‍ය කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරාට ඉච්ච ලොකු ලාභයක් වෙන්නේ නැහැ. ඒ නිසා වළඳන වෙලාවේ තමයි සිහියෙන්ද වළඳන්නේ කියලා බලන්න. ඒක වෙනවනම් ප්‍රතිවික්ෂා කළත් එකයි නැතත් එකයි. ප්‍රතිවික්ෂා කරන එක හයියෙන් කරනවද නැද්ද කරනවා කියන එකයි අහන්නේ. ඉතින් සෙනඟක් කියන දන ඔක්කොම කතා කරන්න පටන් ගත්තොත් අනවශ්‍ය අවුලක්. ඉතින් ඒක නිසා මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා කොච්චර ජනතාව සිහියෙන් බුද්ධියෙන් තොරද කියලා වෙන කියනවා නම් ඒ දවස්වල මේ ප්‍රතිවික්ෂා කතාවක් නැහැ වළඳනකොට පිටක් පිටක් ගානේ සිහියෙන් වළඳනවා. ඒකෝට ප්‍රතිවික්ෂා කරන්න ඕන කමක් නැහැ. එහෙම නැතුව ඒ වැළඳිල්ල 100 කටයුතු කිරීල නැවතිලින් කිරීම පැත්තක තියලා ප්‍රතිවේක්ෂාවෙන් මේක කිරීමෙන් අරක සම්පූර්ණ වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ සංඝයාගේ තියෙන බැරි වුණොත් හෙට පාන්දර වෙන්නේ ඉස්සෙල්ලා අතීත ප්‍රතිවේක්ෂාවෙන් කරලා දෙන්නයි කියන්නේ. එතකොට කියන්නේ මොකද්ද නිකන් වරදණ්ඩකින් ගැලවීමක් මිසක් ආ සතිය නෙවෙයි. ඉතින් මේ විදිහට අපි දුරින් දුරට දුරින් දුරට යනවා. මේවා වෙන්නේ අර සරල ක්‍රමයේ අමතක කරපුවා. එහෙම නැත්නම් මේ කරන දේ 100ෙන් කරන්න. බැරි නම් තමයි ඒ ඔය ප්‍රතිවේක්ෂා වාක්‍ය අවශ්‍ය වෙන්නේ. ඒක හයියෙන් කියන්න ඕන වෙන්නේ. හයියෙන් කියන්නේ ඔක්කොටම අර විධානයක් කරන ඔක්කොම එකතුලා අපි ඒකට ප්‍රතිවේක්ෂා කරමු කියලා. ඒක හොඳයි චාරිත්‍රයකට. නමුත් සතියෙන් භාවනා කරන කෙනාට සතිය වඩන කෙනාට තියෙන ගන්න ගන්න පිටපාස සිහියෙන්ද නැවතිල්ල කරනවද නිස්සද්දව කරනවද කියන එකට හිත යොදන්න ඒ ඔය දෙකටම වැඩි හොඳ එකක් මම මේ කියන්නේ ඊට පස්සේ කැමැති නම් මේ අර සතියෙන් ආහාර ගැනීම කරන්න බැරි නම් ප්‍රතිවීක්ෂාවෙන් පොඩ්ඩක් ඒක ආවරණයක් ලැබෙනවා හයියෙන් කරන එක නම් මේ වගේ තැන්වල ගැලපෙන්නේ නැහැ අවසරයි ස්වාමින්වහන්සේ ගරුතර ස්වාමින්වහන්සේ මාගේ ගැටලුව පරයන්ක භාවනාවේදී නිතර නිතර සිහිය පිටතට ගමන් කරනවා කරනවා. නමුත් මම ඒ බව දැනුණ ගමන් නැවත සිහිය පිටවා ගන්නවා. ඒත් ඉක්මනින්ම සිහිය පිටතට ගමන් කරනවා මට විසඳුමක් විසඳුමක් ලබා දෙන්න ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණසම වේවා. සක්මන් භාවනාවේදී තරමක් දුරට සිහිය පවත්වාගෙන යන්න පුළුවන්. ගැටලුව කොතනදයි මට පහදා දෙන්න මේ ධර්ම මාර්ගයේ අපව ගමන් කරවීමට ඔබ වහන්සේ දරන උත්සාහය ඉක්මන් බවක හැදීම නිවන් පිණසම හේතු වේවා. ත්වන් සරණ. ඔය මේකේන අර පරියංක භාවනාදී පිට ගියේ හිත නැවත අරමුණට ගත්ත බව සහතික කරන්නේ කොහොමද කියලා කියනවනම් මට උත්තරේ එතන තියෙනවා. හිත පිට යනවා. පිට ගියාම නැවත ගන්නවා. ඒ ගත්ත බව කොහොමද දන්නේ කියන එක මම අහනවා ප්‍රශ්නයක් විදියට. එතකොට ඔය ඒකේන අහන ප්‍රශ්නට උත්තරේ ඒ නිසා කැමැතිද මේ ලියපෙකනා අත උස්සන්න මේ කාගෙත් සුභ සිද්ධිය පිණිස. උඟ දෙනකොට තියෙන ප්‍රශ්නයක්. ඔව් මයික් එක පිටත් කරන්න තියෙනවා. මයික්. අත උස්සන්න නැත්තම් දන්නේ නැහැ කවුද කතා කරේ කියලා. අත උස්සන්න මේ මයික් එක එනකම් පොඩ්ඩක් නැත්තම් අපිට මතක නැති වෙනවනේ. හොඳයි. හිත පිට යනවා. කියන්නේ වෙනත් දේවල් මතක් වෙනවා. ඒක නෙවෙයි මං අනේ පිට ගිය හිත නැවත අරමුණට ආවා ආපු බව දන්නේ කොහොමද? මම එතකොට අර ඒ භාවනාවේ මයිකේට ලංකලා කතා කරා. ඒ භාවනාවේ භාවනාව කරගෙන යන්න පුළුවන් ඒ වෙලාවට. මොකද්ද එතන භාවනාව කියන්නේ? ආනාපාන සතිය. එතකොට කොහොමද දන්නේ පිටිගියේ හිත ආනාපානට ආවයි කියලා? එතකොට මට අර කලින් හිත එහෙම එහෙ ගිය හිත යන්නේ නැහැ ඒ වෙලාවට. හරි යන්නේ නැහැ ආනාපානෙට නෙවෙයි සද්දෙකට ගියේ නැහැ වේදනාවට ගියේ නැහැ කියලා දන්නේ කොහොමද? ආනාපානෙටයි ගියේ කියලා කොහොමද දන්නේ? මට හිතෙනවා ඒ මම ආනාපානය ගැන සිහි කරනවා කියන එක තමයි ඒ වෙලෙම මට හිතෙනවනේ තවත් හිතවිල්ලක් විතරයි. එන හිතවිල්ල තව හිතවිල්ලකට ගිහිල්ලා තියෙනවා. මම ඒක තමයි අහන්නේ. මේකේ ලියලා තියෙනවා මගේ හිත පිට ගියාම මම නැවත ගන්නවා. මං අහනවා නැවත ගත්තව දන්නේ කොහොමද කියලා. අරමුණට හිත ආවයි කියලා දන්නේ කොහොමද? ඒක කියන්න තේරෙන්නේ නැහැ. එහෙනම් භාවනා පටන් අරගෙනවත් නැහැ. ආනාපානෙ හිත ගිය බව දන්නේ නැත්නම් අපි කොහෙද යන්නේ? ඉඳගත්තර පස්සේ මගේ හිත දැන් ආනාපානෙට තියෙන්නේ සද්දෙකට තියෙන්නේ වේදනාවකට තියෙන්නේ හිතවිල්ලක තියෙන්නේ ඉන්න තැන තියෙන කෙනක දන්නේ නැත්නම් හිත පිට යන්නේ තු මොනව කරන්නේ ඒක නිසා හොඳට බලන්න ඔය ඔක්කොම කතා කරන්නේ ඉස්සෙල්ලා කොයි වෙලාවක හෝ මේ වැඩමුළුවේ තියෙන දවස් පහ ඇතුළතම හෝ කොයි වෙලාවක හෝ නිසකව ආනාපානෙට මගේ හිත ගියා නම් අන්න එතන ඔත කියලා පටන් ගත්ත දවසේ මොන භාවනා පටන් ගත්තා වෙනවා ඒක තාම දන්නේ නැත්නම් නෑ මට මේ ඒ කියන්නේ මං ආනාපාන සතිය කරගෙන යනවා ඒ අර කරගෙන යනකොට දන්නේ කොහොමද දැන් හිත තියෙන්නේ ආනාපාන කියලා. මොකෙන්ද Taman තහවුරු කරන්නේ? මොකෙන්ද Taman ප්‍රත්‍යක්ෂ කරන්නේ? Taman මොකෙන්ද Taman අද්දුටු දෙය කියන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මගේ හිත දැන් කොහෙවත් නැහැ ආනපන තියනවා කියලා දන්නේ කොහොමද මට එතකොට දැනෙන හුස්ම එක තැන හුස්ම ගන්නවා පිට කරනවා කියන එක දැනෙනවා. කොතනද දැනෙන තැන? ඒක දැනක හුස්ම දැනෙනවා කියන වෙනුවට කොහෙද Tamanට දැනෙන්නේ? නහය නාසය අග. ඉතින් ඒක ගන්න දැන් ප්‍රශ්න කීයක් අහන්න උනාද කියලා බලන්න. ඔයත්නයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රචනය පටන් ගන්නකොට ලියන්න මම කරන්නේ ආනාපානේ. මම ආනාපානේ ඉනකොට මට නාසිකාග්‍රේ වැටෙනවා. මෙන්න ආස්වාසි මෙන්න ප්‍රස්වාසි කියලා ලියන්න දන්නවා නම් උතන ප්‍රශ්නයක් නැහැ. හිත පිටේයි ආයතරයක් ගත්ත ගමන් දන්නවා ආයෙත් තියෙන හිත එක්ක නාතිකාග්‍රේ එක්ක ආසස ප්‍රසවාස කියලා. ඉතින් මේ පළවෙනිම ලියන්න ඕන දේ නැත්නම් අපි කමඨාන් සූත්‍ර කරන පැහැදිලිම කියන මූල කර්මස්ථානය පිළිබඳව අත්දැකීම ඉදිරිපත් කිරීමේ රචනය පටන් ගන්න කියලා. ඉතින් මං දැන් පටන් ගන්න එතන ඉන්නේ. පිට ගිහිල්ලා නැවත අරමුණට ආපු හැටි කියන්න කියලා අහනකොට ඔන්න ඒකෙදි එහෙම නලවන ගතියෙන් පේනවා. එල්ලේ නැහැ. ඒක නිසා උත්තරේ මෙච්චරයි. කොයි වෙලාවක හෝ අද ඉඳලා ඒට කමටහන් සුද්ධ කරනකම් භාවනා කරන්න කොයි වෙලාවක හෝ මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ආනාපානේ අන්නේ එතනේ රචන පටන් ගන්න. ඒකල ඒක හොඳට තහවුරු කරලා කියන්න මට ආනාපානේ ඉන්නකොට වැටෙන්නේ මෙතනයි මෙහෙමයි. ඒක කියන්න දන්නවනේ ඉතින් භාවනා පටන් ගත්තා. ඊට පස්සේ හිත පිට යන්න අරින්න වේදනාව වලට සද්ද වලට හිතවිල කොහෙ ගියත් නැවත නැවතත් ගන්න ගන්න වෙලාවේ එනේන වෙලාවේ අර හුස්මට හිත ආපු බව තහවුරු කරගන්න. ඒක නැවත ලියන්න ඕනේ. පිට ගිහිලා තවත් පිට තැනකින් පිට තැනකට ගියේ නෑ හිතවිල්ලකින් හිතවිල්ලට ගියේ නෑ හිතවිල්ලෙන් සද්දට ගියේ නෑ ආනපානිය අන්නේ එනේන වෙලාවේ ආනපානිය දිහා විනදටත් වැඩිය ලං වෙලා බලන්න පටන් ගත්තොත් ආනපානිය අපිට සරණක් සහ පිහිටක් ආධාරයක් තියෙනවා ඒක තමයි ධර්ම ආරක්ෂාව කියන්නේ. පිට ගියාට ප්‍රශ්නයක් නැහැ. පිට ගිය හැම වෙලාවෙම නැවත නැවත අරමුණට ගණ්ඩත් ඕනේ ගත්ත බව ඒක නිකන් හිතලා බෑ. තහවුරු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒක ලියන්නත් ඉගෙන ගන්න ඕනේ. දැන් පිට යන්නේ ගැන කනකට වෙන්න එපා. පිට ගියේ හිත නැවත එන එක සැලකිලිමත් වෙන. ඉවර කරන්න ඉස්සෙල්ලා මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් හිත පිට යන්නේකට ගැන කනකටවත් තියෙනවනේ. හිත පිට ගිය එක නැවත එන එක හොඳ එකක්ද නරක එකක්ද? හොඳයි කියලා හිතෙනවා. ඒකට ඒක ගැන සතුටකුත් තියෙන්න බෑ. ඒක විතරක් ලියන්නකෝ. පිට යන හැම වෙලාවෙම ඇතුළට එනවනේ. එතකොට ලියන්න පුළුවන් නම් ඉපේ මගේ හිත කොහෙ ගියත් නැවත අරමුණට එනවා. එනකොට මට තියෙන්නේ මෙතනයි. මෙහෙමයි වැටෙන්නේ කියලා ලියවනම් නිවන් දැක්කා වගේ. අපි බලන්නේ පිට යන එකට පශ්චාත්තාප වෙලා කොලත් ඉවර කරනවා පෑනත් ඉවර කරනවා කන්දොත් කිරි ආවෙමයි රචනය හැමාර කරන්නේ ඔකේ 50%ක්ම තියෙනවනේ පිටි ගිය හැම වෙලාවෙම අපව ඇවිල්ලා තියෙනවානේ. අන්න ඒක විතරක් දීපු දාසේ රහත් කියලා හිතාගන්න. එහෙමයි ස්වාමීනි. මොකද්ද එහෙමයි කියන්නේ? පිට නුගෙන් නාසිකාග්‍රේටම පිහිටන එක. ඔයතර සක්මණේදී නම් කොහෙද පිහිටන්නේ? පිට ගියේ හිත සක්මණේදී නැවත ආපුවම කොහොමද අපි දැනගන්නේ? මං අර සක්මන් කරනකොට ඒ සක්මන දැන් වම දකුණ කියාගෙන යනකොට වෙනත් ඒවට ගියාට ඊට පස්සේ ආයි මතක් වෙනවා මේ වම දකුණ කිව්වේ නෑ නේද කියලා. ඒක ඊට පස්සේ ආයි වම දකුණ කියලා ඒ භාවනාව කරගෙන යනවා. ඔය නැවත පිට ගිය හිත දැන් ආවයි කියලා මොකෙන්ද දන්නේ? සක්මනේදී මොකෙන්ද තහවුරු කරන්නේ? පරියංකේදී නම් නාසිකාග්‍රේ. එතකොට මට යටිපත් වලට දැනෙනවා මං ආන්න ඒකයි ඔච්චරයි මට දැනගා. එතකොට අපි එදිනෙදා වැඩ කරනකොට හිත පිට යනවා. පිට ගිය බව දැනගත්තොත් කොහෙද ගෙනල්ලා තියාගන්නේ? සක්මන් කරන වෙලාවත් නෙවෙයි පරියන්ක වෙලාවත් නෙවෙයි නං අපිට මේ පාඩම ඕන වෙලාවක එන්න පුළුවන්. එතකොට තමයි කොහෙද හිත පවත්තන්න හොඳයි කියලා හිතෙන්නේ නැත්නම් දැනට කරන්නේ මොකද? මොකද අපි එදිනෙදා පිංගංකෝ පොතන වෙලාවක, බත් කරන වෙලාවක, නාන වෙලාවක හිත පිට යනවා. එතකොට අපි හිත නැවත ගෙනල්ලා තියන්නේ කොහෙද? සක්මණේ නෙවෙයි, පරියන්කේ නෙවෙයි. හිත. නැවත අපි ගෙනල්ලා හිත තැම්පත් කරන්නේ කොතනද? හිත තහවුරු කරගන්නේ කොහොමද? නැවත gedara ආවයි කියලා දැනගන්නේ කොහොමද? සක්මන් කරනකොට ඒ දෙපත් වලට දැනෙනවා එතකොට. නෑ, සක්මනයි පරියන්කේ අත ඇරියා මම දැන් මං අහනවා එදිනෙදා වැඩ කරනකොට හිත පිටිගේ බව දැනුණොත් සක්මනේ පරියන්කෙන් පිට. අපි නැවත ගෙදර ආවයි කියලා හිත කොහෙද ගෙනලා තැම්පත් කරන්නේ නැත්නම් කොහේ ආවොත් අපි දන්නේ දැන් හිත ගෙදර ආවයි කියලා. මොකක්ද මේ වෙලාවේදී අරමුණට ගන්න. ආනාපානේ අරගන්නවා. ආනාපානේ නැති වුණත් ඉන්න ඉරියව්ව බලන්න. මේ තුන තේරුම් අරගන්න පුළුවන් නම් ওই දවස් හත වාසි. නැත්නම් මේ දවස් හතක් නෙවෙයි දවස් අවුරුදු හතක් නෙවෙයි කල්ප හතක් ගියත් පිට ගිය හිත නැවත ගෙනලා තැම්පත් කරන්නේ මෙතන කියලා දන්නේ නැත්නම් අනාතයි අසරණයි. ඒ තමයි මරණ මොහොතේදී වෙන්නේ. දැන් කිට්ටු ඉන්නේ උදටම. මොකේද? මරණට. මූණ දිහා බැලලා මට කියකින් මැරනවා මැරනවා ෂුවර්. ආය දෙකක් නැහැ අන්න ඒ වෙලාවට මේ කොහෙද හිත ගෙනත් යන්නේ කියලා දැන් දරුවෙගේ දරුවන්ගේ තියනවාද හිත? නෑ. එහෙනම් ධාරි ගැටේ මම කරන ක්‍රියාව ගැන බලනවා. මොකක් කය? ළමං ඉන්න කයට හිත ගන්න ඉවරයි. ඒක දන්නේ නැත්නම් ඒක ගන්න තමයි දැන් ඔය නන්නත්තර කරවන්නේ. ඒ දැන් දැන් අරහෙර ඵලයන් මෙහාට ඵලයන් කියලා යවන යවන හැම වෙලාවෙම බලන්න පරියංක නම් නාසිකාග්‍රේට ගන්නවා. ධක්මනේජිනම් වම දකුණට ගන්නවා. එදිනෙදා වැඩ කරනවා මම ඉන්න ඉරියව්වට ගන්නවා. ඉතින් බලන්න අපිට පරියංකේ ධක්මන එදිනෙදා වැඩ කියන එක ලක්ෂ කී වාරයක් දවස පුරා අපිට හම්බ වෙන දවස්තාව නැවත මගේ හිත එන්න ඕන තැන මම දන්නවා. නන්නත්තර වෙච්ච හිත එන්න ඕන තැන දන්නවනම් අසසරණයි සනාතයි. ඔකට සාසනිකයක්. ඒක දන්නේ නැතුව ගත කරා නම් කොහේ කෙලවර වෙනවද කියන්න බෑ. ඔට්ටුයිද? ඈ? ඔට්ටුද? ඔට්ටුයි. ඔට්ටුයි. හරි. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී නොඑක් රූප පෙනේ. සතුන් ආලෝක වැනි දේ එවිට කුමක් අනුගමනය කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. ඒක නාගෙමත් අහන්න බෑන පේන්නේ නැති වෙලාවේ ඉඳගත්තර පැත්තේ කොහේද හිත යොදන්නේ කියලා කියන්න බෑන. ඒ ඒ ලියපෙකනත් කැමැතිද අත උසන්. අපිට මයික් එක දෙන්නකෝ. පරියංගිට ගිහිල්ලා හොඳට පట్టල වාඩිලා තමන් ඉස්සල්ලාම මොකේද හිත යොදලා මොකක් අරමුණු කරලා මොකක් මූල කර්මස්ථානය කරලාද භාවනා කරන්නේ ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලට හිත යොදවගෙන ඉන්නකොට හරි හරි හරි ඉන්න ඉන්න හිත යොදවන ඉන්නකොට මොනවද වැටෙන්නේ හුස්ම රැල්ලට හිත යොදවන වෙලාවේ හුස්ම රැල්ලට හිත ගියොත් මොනවද වැටෙන්නේ නාසිකාවඟ හුස්ම ඉහළ පහළ ගමන් කරනවා දැනෙනවා. එතකොට ඉහළ පහළ යනවයි කියන එක මම වචනේ පාවිච්චි කරොත් ඉහළට යන එකයි පහළට යන එකයි දෙකක් විදිහට වැටෙන්නේ එකක් විදිහටද? දෙකක් විදිහට. මොනවද දෙකේ වෙනස? හුස්ම නාස් නහයෙන් පහළට එනවා දැනෙනවා ඉහළට ගමන් කරනවා දැනෙනවා. ඔව් ඒක භාවනා නොකරත් ඕක කී හැකිනේ. මම කියන්නේ භාවනා කරපු කෙනෙක් වශයෙන් කොහොමද කියන්නේ ඉහළට යනකොට මට මෙහෙමයි දැනෙන්නේ. පහළට යනකොට මෙහෙමයි දැනෙන්නේ කියලා අත්දැකීම ඉහළට යනකොට ඉහළට යනවා පහළට යනකොට පහළ යනවා කියලා කියදයි භාවනා නොකර. පහළට හුස්ම වැටෙනකොට උදරය ඇකිලෙනවා. හුස්ම රැල්ල ඉහළට ගන්නකොට උදරය පිම්බෙනවා. ඒ විදියට හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්. උතරට හුස්ම ගන්නකොට පිම්බෙනවා, හෙලනකොට ඇකිලෙනවා. මේ විදියට හුස්ම කීයක් දැක දැක දන දන ගත කරන්න පුළුවන්කම තියෙනවා. වාර ගන්න නම් එමෙ පැය කාලක් විතර එක දිගට වගේ පුළුවන්. ඒකේ වර්ධනයක්ද පේන්න තියෙන්නේ නැත්නම් ওই කියන විදිහට එහෙම කරගෙන ඉනකොට අනම්මනම් රූප පේන එක වැඩිවීමක්ද පේන්න තියෙන්නේ. අද තමයි ඒක ඉස්සෙල්ලා වැටුනේ ස්වාමීනි. වැටුනේ කියන්නේ ආනාපානෙද රූපද? රූප. ඔව්. හුස්ම රැල්ල නොදැනි යනකොට තමයි රූප. ඔය ඔක්කොමනේ ලියන්න ඕනේ රූප නෙවෙයි ලියන්න ඕනේ. දැන් ලියලා තියෙන රූප ගැන විතරයි. මම ප්‍රශ්න කරපු නිසා තමයි ආනපන කියලාවත් කියන්නේ. එතකොට තමයි කියන්නේ ආස්වාද කරනකොට මෙහෙමයි ප්‍රසවාස කරනකොට මෙහෙමයි. ඊට පස්සේ අහනකොට තමයි කියන්නේ රූප දැන රූප වෙනකොටයි ආනපාන උපනකොටයි ඔය කියන්නේ නැති ටික විතරයි කමටහම් වාර්තාවට ඕන කරන්නේ. මේ ලියලා තියෙනවට කියන්නේ වල්පල් කියලා. විශේෂයෙන්ම තමන්ගේ කමටහන ගැන කතා නොකර කමටහනෙන් කතාව පටන් ගත්තේ නැත්නම් නන්නත්තරයි. වල්පල්. අපි කියන්නේ කටකතන්දර කියලා. ඒ නිසා රචනය පටන් ගන්න මූල කර්මස්ථානේ බුදුපත් කියලා මම ආනපාන කරන්නේ. මට ආස්වාදය කරනකොට මෙන්න මේ විදිහට වැටෙනවා. මේ විදිහට මට විනාඩි 15ක් විතර යනකොට ඊයේ තිබුණේ අද ඉඳලා මෙහෙම රූප වගේක් පේනවා. එතකොට කොයි වෙලාවක හරි අපේලා උත්තර දෙන්න පුළුවන් බෑනේ නාන්සෙට. එහෙම රූපවල ඉඳලා නැවතත් ආනාපාන හිතාප අවස්ථාවක්. එහෙම රූප පේනවා කියලා දැනගත්ත ගමන් ආයේ ආනපානයට සිත යොමු වෙනවා. කොහොමද දන්නේ ඒකත් හිතවිල්ලක් නෙවෙයි. ඇත්තටම ආනපානිය ආවයි කියලා කොහොමද ඒ වෙලාවේ ප්‍රතිවික්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්නේ? හුස්ම රැල්ල ආයේ දැනෙනවා. එතකොට ඒ වගේ පිට ගිය වෙලාවක හිත අපිව කතා කරපෙකමයි නැවත අරමුණට එන එක කවුරුගෙන් ඉපදගත්ත දෙයක්ද නැත්නම් මෑණියන් වහන්සේම උත්සාහ කරලා තමන් දැනගත්ත දෙයක්ද ඒක? භාවනාවෙන්ම දැනගත් එකද නැත්නම් පොත් කියවලා ගත් එකද දාන දීලා ගත් එකද සිල් රැකලා ගත් එකද කවුරු හරි ආශිර්වාද කරපු එකද පතලා ගත් එකද මොකද්ද පිට ගියේ එක ආපහු ආන පාණ්ඩේනවා ආපහු දන්නකම ආරාමේදී භාවනා කරනවා මේ ඒ ලොකු මෙහෙණින්නාන්සේ තමයි ඒ භාවනාව මෙහෙම කියන්නේ කවුරු හරි දීප එකක්ද ඒක නැත්නම් මෑණියෝ උපයාගත් එකක්ද ඒ අර මේ භාවනා කරලාම ආවා. ඒක විතරනේ කියන්න ඕනේ. ඒ ටික කියනවා නම් ඉවරයි වැඩේ ඉවරයි. අපි දැන් කියන්න හදන්නේ වැරදිච්ච ටික විතරක් කියනවා. එපාම කරපු ටික විතරයි කියන්නේ. පළවෙනි දවසේ දෙවෙනි දවසේ මේ වැඩමුළුවක කෝච්චි පාරක බස් කරන් යනවා වගේ තමයි. ලියන්නෙම වැරදිච්චා. ඒ කියන්නේ අපිට වැරදිමයි සමාදම් වෙන්නේ. ඒකට කියන අකුසල සමාදානයි කියලා. වටිනා ලස්සන කුසල් රාශියක් තියෙන එකක්වත් කියන්නෙත් නැහැ, ලියන්නෙත් නැහැ. අකුසල් ටිකමයි සමාදම් වෙන්නේ. ඉතින් ඒක උඩ අකුසල් වැඩෙනවා. මේ දෙකක් තියෙනවා. හිත පිට යනවා, පිට ගියේ හිත නැවතෙනවා. පිට යන්න රූප හේතුවේ, සද්ද හේතුවේ, වේදනා චකෝක ආවත් අපි නැවත ගන්න ඕන තැන දන්නවා, ගන්නවා, ගත්ත බව දන්නවා. සාතික් කරලා කියන්න පුළුවන්. ඒක විතරක් ලියන්න කවදාද? එතකොට රූපට හිත ගියාම මොකෝ, සද්දයකට ගියාම මොකෝ, වේදනාවට ගියාම මොකෝ කොහෙ ගියත් කුක්කා ඉංජු ඉංජු කියනකොට ඇවිල්ලා කූඩුවට යනවනම් අපිට මොකෝ. බන්දනේ මං කියන මේ කාරණාව මේ මේ මේ මේ කමඨාන සුද්ධ වෙනවද කියලා. තේරෙනවද? තේරෙනවා. බලමු තේරෙන්නේ ඔය කටහඬෙන් කියමු බලන්න මොකද්ද තේරෙන්නේ කියලා. ඒ රූප පේනවා කියන්නේ හිත වෙනත් අරමුණකට යනවා කියන එක. හ්ම්. ඔව් එතකොට ආයෙත් හිත හිත ආපහු මේ නිවැරදි අරමුණට ගන්න. නිවැරදි අරමුණ කියන්නේ අරමුණ මොකද්ද කියලා කෙලින්ම කියන්න. ආනාපාන සතිය. මොකද මේ වයින් ඔරෝ භාෂාවක්. නැවත අනපාණ්ඩ ගන්න නිසා තමයි අපි සාසනයක් කියන්නේ ඕකටයි. ඕකටයි මහානකම කියන්නේ. ඕකටයි සත්‍ය කියලා කියන්නේ. එතකොට පිට යන එක නන්නත්තර වැඩි, මායාගේ වැඩි, කෙලෙස් වල වැඩි. දැන් බුදුහාමරගේ වැඩ තියෙනවනේ හිත ගියේ පිට ගියේ හිත නැවත නික්ලේශී තැන ගිරක් දෙනවා. ඉතින් ඒකට මෑණියොත් බුදුහාමරගේ කෝලියක් නේ. ඒක විතරක් කතා කරනවා. පිට යනවා කතා කරන්න කරන්න මාරයට මාරයෙන් පින් කැටේට තමයි සල්ලි දාන්නේ. අකුසල් සමාදානයි කියලා කියන්නේ මේක නොදකින් නොපදන් නොදොමකි. මෙච්චර නනතර වෙච්චේත අපිට ගේන්න තැනක් බුදුහාමුදුරු දීලා තියෙනවා මම උත්සාහ කරලා තියෙනවා ඇවිල්ලා තියෙනවා මට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් මායя පචයි මාරය පරාදයි. දැන් අපි මේ රචනයේ කාටද ලියලා තියෙන්නේ? බුදුහාමරන්ද මාරයටද? මාරයට. එහෙනම් එහෙනම් තේරිලා කමටාන සුද්ධ වෙලා. ඔය මෑණියන්ට ගැහුවට ගණන් ගන්න එපා. ඕක තමයි මගේ හැටි. එකෙක් ඇදලා යන පිටරේ තුල දීපුවාම අනික අයට දුන් දානවා. මොකද මුළු ගෙවල් වල ඉන්න මිනිස්සු ප්‍රවෘත්ති අහන මිනිස්සු පත්තර බලන මිනිස්සු රේඩියෝ බලන මිනිස්සු ලෝකේ තියෙන කුණු හරප ටිකමනේ නියමත බල බල හිත නරක කරගන්නේ. ඒ වෙනුවට භාවනා කරන්න ගියත් අර හිත පිට යනව ගැන විතරයි කතා කරන්නේ. අයිය අය එන ගහනවයි පිට ගිහ කාපෝ වෙන එක කතා කරනවා. ඒක එනවා තව දවස් දෙකකින් එනවා බය වෙන්න එපා. මේ අද වෙනකොට බොහොම තාම තරුණයි. තාම ලාමකයි. ඉස්සරහට අපි තීරුම් ගනි හොඳ දේවල් කතා කරන කරන හොඳ පැත්තට යනවා. නරක දේවල් කතා කරන කරන නරක පැත්තට යනවා. ඒ නිසා හොඳ මිතුරෝ ඇතුළු කිරොත් හොඳ අපිට ඉන්න හරියක් ඉන්නේ අසත්පුරුෂයෝ සංසාරයක් අසත්පුරුෂයෝ. නිසා අසත්පුරුෂේ හිතවිලි අවසුරු කරන්න එපා. අසත්පුරුෂේ හිතවිලි ගැන රචනා ලියන්න එපා. දුක් වෙන්න එපා. හැම එකක්ම අසත්පුරුෂයි. ඒ අතරමැද බුදුන් ඉන්නවා. මූල කර්මස්ථානයක් තියෙනවා සිහිය තියෙනවා පිටිගියේ හිත ආපහු මෙතෙන් ගන්න පුළුවන් ඒක ගැන විතරක්ම රචනයක් කියන්න බෑ ඔට්ටුයි ඔට්ටුයි ඔට්ටුයි ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙමින් සක්මන පිළිබඳව මෙනෙහි කරමින් චිත්ත ඒකාග්‍රතාව ගොඩනගාගත් පසු මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සති භාවනාව වැන්න සක්මන අතරතුර ආදේශ කරගත හැකි වේද එසේ කළහොත් එහි යම් වරදක් සිදු වේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ නොකරයි කියලා වැරදිකුත් නෑ. මෙහෙ මොකටද මේ ආකන නයි රෙද්දාසේ දාගන්නේ? ඒක ගෙවෙච්ච එක දිගිය මෙයන්කෝ. අපිට පුදුම අමාරුවක් තියෙන්නේ මොකේ ගැන හිත පිරිසුදු කරගත්ත ගමන් ආයෙ කන්න අහන කොහෙන්ද කක්ක පැකට් ගන්න තියෙන්නේ කියලා. ඉතින් මම බලනවා සුපර් මාකට් ගියාම කක්ක පැකට් තියෙනවා. මොකද හරි අමාරුයි මේක පිරිසුදු වුණා. අර කක්ක පැකට් එක දාන්නද මේ කක්ක පැකට් එක දාන්නද කියලා කරුණා කරලා ඔය පිළිසිතුකම ඇතිවෙන්න හේතු වෙච්ච අරමුණ දිගේ මේ යන්න. ගත්තයි කියලා වැරද්දක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියපුවා තමයි. මොකද උවමනාව ගන්න තියෙන්නේ. ඒක අපි මූලික කමඨාන උපදේශපන්තිය දීලා තියෙනවානේ. කොහොම සරලව දීලා තියෙන්නේ. ඒක මේ ඕනෙම අබෞද්ධයෙකුටත් තේරෙන දෙයක්. පොඩි දරුවෙකුටත් තේරෙන දෙයක්. මේ තේරෙන්නේ නැති වැඩිහිටි බෞද්ධයන් විතරයි. ඒගොල්ලන්ට අර සුද්ධ කරලා දීපු ගම මොකක් හරි කක්කවක් දාන්න ඕනේ. මම ඒකට කක්ක කියන වචනේ පාවිච්චි කරලා තියෙන අමාරු මට බයිනවා. ඒ නිසා ওই පොඩ්ඩක් ඒ ආපු එකේ පිරිසිදුකම තහවුරු වෙන්න අරින්න. අපේ හිත මේ ගොඩ බෙදක දුරුකම් කරන හැටි බලන්න මේ निराවුල් භාවයේ සරල භාවයේ සහ ඍජු භාවයේ වනකරනද සංකරකරනද নানা ප්‍රකාර විදිය දේවල් කරනවා. ඒක දැකපු ගමන් දැනගන්න ඕකටයි කෙලසෙනවයි කියලා කියන්නේ. කක්ක කරනවයි කියලා කියන්නේ. අවුල් කරනවයි කියලා කියන්නේ. සංකර කරනවයි කියන්නේ. අපි සරල වෙමු. සක්මනේ ඉන්නකොට ඒ පිරිසුදු ආවට පස්සේ ඒක කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඔය අතිරේක දේවල් ඔලුවට දාගන්න නැතුව. අරව ආවට කමන්නේ. ඒක වෙනම දෙයක්. ඒක හිතලා ගන්න එක නෙවෙයි. මේක එහෙම නෙවෙයි. ඉල්ලගෙන කරන පරිප්පුවක් නෙවෙයි තන තියෙන්නේ. ඇද්දගෙන නාන්න හදන. ඒක නිසා මම අහන ප්‍රශ්නයක් එහෙම නොකරා මොකද්ද තියෙන ප්‍රශ්නේ? එහෙම නැත්තම් ප්‍රශ්න නැත්තම් ඒ ඒ දීපු කමටහන් දිගේම ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පරයන්කේ හිඳගෙන ඉරියව්ව දෙස බලා සිටින විට උදරයේ හිස් බවක් දැනේ. එනම් පිම්බීම හැකිලීම නොදැනේ. ටික වේලාවක් බලා සිටන විට පිම්බීම හැකිලිම සිම්ම මතුවී නැති වී යනු පෙනේ. මෙසේ වරින් වර ඇති වී බලා සිටිනා විට ඉක්මනින් නැති වී යයි. කය ඇතුළත සැහැල්ලු ගතියක් දැනේ. මෙලෙස බලා සිටිනා විට කය ඇතුළත කිසිම දැඟලීමක් හෝ කම්පන ස්වභාවයක් නොදෙනී යයි. එය ඊට සුළු වේලාවකට එසේ සිටිනා විට සිතුවිලි වලට සිත ගොස් ඇති බව වැටහෙයි. එම සිතුවිලි දෙස සතියෙන් බැලුව විට ඒවා ඊටමත් සියුම් අතර ඒවාට ශක්තියක් නොවු බොඳ වී ගිය ස්වරූපයක් ගනී. ඒවායේ හිස් ගතියක් දැනේ. එම සිතුවිලි නිසා සිතට තැවීමක් හෝ දැවීමක් ඇති නොවේ. ඉඳහිට ඇතිවේ. එම සිතුවිලි නිසා හටගත් රූප ඩොට් බවට පත් වී යයි. ස්වාමින් වහන්සේ මේ දිනවලදී නිදිමත ගතියක් මෙන්ම තද එපා වීමක් ඇත. කොතරම් මෙනෙහි කිරීමත් කොතරම් මෙනෙහි කිරීමෙන් නිදිමත නැති කිරීමට උත්සාහ කළද පරයන්කේදී නිින්දයයි. මෙනෙහි කිරීමට ශක්තියක් නැත. සිතෙහි රාගෝදේශ ස්වභාවයක් අඩු වී ඇති බවත් වැටහි. එම අරමුණු පැමිණිය පැමිණිය විට ඒවා කලින් තරමක් ගොරෝසු නොමැති බවක් වැටහි. සක්මන් භාවනාවේදී මෙසේමය. දකුණු වම වශයෙන් දකුණ වම වශයෙන් මුලින් මෙලෙහි කළත් පසුව පයේ දැකීමට සිත තබා සක්මන් කරමි. රාගයක් හෝ ද්වේෂයක් සුතුවිල්ලක් පැමිණි එය මතුවන විටම වළක්වමින් පයේ දැනීමට සිත යොමු කරවෙයි. වරින් වර සිතුවිලි පැමිණියද ඒවා ගොරෝසු නොවේ. එපා වීම ඇත. ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන ගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ඒකේ මුල් කොටසේ ලියලා තියෙන්නේ ආනපානේ පිම්බි බැකිලින් බලනකොට ඒක නැති වෙනවා. ඊට පස්සේ උන්ට ලස්සනට තියෙනවා මොන දෙයක් ආවත් ඒක දිහා බැලුවොත් නැති වෙනවා. ඒ නිසා හිතට ඇති වෙන හැම දෙයක්ම කෙලස් කියලා ගන්න. භාවනා කරන බුදුහාමර වෙනවත් ඒත් කෙලෙසියක්. භාවනා කරනකොට මේ රුවන්වැලි සෑය වෙනවත් ඒත් කෙලෙසියක්. භාවනා කරන කක්ක වෙනවා ඒත් කෙලෙසියක්. භාවනා කරන දේවදත්ත වෙනවා ඒත් කෙලෙසියක්. බුදුරජාණන් ශ්‍රවණ කියනවා කම්පන චංචල ඉංචන ප්‍රපංචන කියලා මේකේ වචන ටික එහෙම දාලා තියෙනවා. ඒක පෙනෙන දේ දිහා බලනින්න නැති වෙනවා. ඒ කියන්නේ කෙලස් කියවන්න හරියම ලේසි. ඉතින් කෙලස් ගෙවෙනකොට නිදිමතක් එනවා. කෙලස් තියෙනකන් අපි නැට්ට ගෙලින් කරගත්ත රිලෙවෙක් වගේ බොහෝම ජවයට වැඩ. කෙලස් නැහෙනි බබා දොයි. ඉතින් මෙච්චර ඉක්මනට කෙලස් කපන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. දැන් අපි දන්නේ එහෙම කෙලස් කැපුවාට පස්සේ කෙලස් කැපිච්ච හිතක් සමාදන් වෙලා ඒක ජීවත් වෙන හැටි දන්නේ. මොකද අපේ හිත සංසාරේ පුරාම කෙලස් එක්ක ඉඳලා තියෙන්නේ. එලස් එකේ ඉන්නකන් නැට්ට කෙලින් තමයි අපි. බොහොම ජවයට වේගයෙන් වැඩ කරන යනවා. කොයි මෙච්චර ඉක්මනට අපි කෙලස් නැති කරන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ කියන ආශ්චර්ය ධර්මයක්. මොනවද කියන දවස් 7යි වැඩි යන්නේ උකට කියලා. කෙලස් අඩු වෙනකොට මේ නිදිමත මේ කම්මැලිකම මේ නීරස ගතියට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ විරාග එහෙම නැත්නම් නිබ්බිදා නිර්වින්දන නිරෝධ විරංජන කියන වචනේ. ඉතාමත්ම ගැඹුරු භාවනාවක් මේ කතා කරන්නේ. විරාග සංඥා නිරෝධ සංඥා මේක එනකොට මේකට සතුටු වෙලා මේක තමයි භාවනා ලැබෙන ප්‍රතිඵලයක් කියලා ගියොත් අපිට දැනගන්න පුළුවන් වෙයි කෙලස් අඩු වෙනකොට හැම වෙලාවෙම පුදුම නිදිමත ගතියක් එනවා. කම්මැලි ගතියක් එනවා. අසරණ ගතියක් එනවා. පාළු ගතියක් එනවා. ඔක්කොටම බුදුජානන්සේ නිබ්බිදා කියන වචනේ පාවිච්චි කරා. නිර්වින්දනේ. මේ එකක්ක රස විඳින්න බෑ. මේක තමයි ලෝකේ තියෙන වැද්දගත්ම ධර්මය. එහෙම නැත්නම් විරාගෝ සෙට්ඨෝ ධම්මානං. රාගේ ලෝකේ සංසාරට බඳිනවා මේ රාගය අනිත් පැත්ත. ඉතින් මේක එනකොට මේකට සතුටු වෙන්න පුළුවන් නම් මේක ලෑස්තිලා යන්න පුළුවන් නම් භාවනා කරලා සුළු වේලාවකින් අරමුණ නැතිවෙන්න මේක එනවා. මේකට ලෑස්තිලා ගියොත් අපිට කෙලෙස් නැති හිතක් බුද්ධි විඳින්න පුළුවන්. අත් විඳින්න පුළුවන්. දැන් වෙලා තියෙන කෙලෙස් නැති වුණොත් බබා දොයි. ඒ මොකද ඒ තරම්ම කෙලෙස් වල ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කෙලෙස් නැති වෙනකොට නිකන් පාළු ගතියක්, තනු ගතියක්, අසරණ ගතියක්, කම්මැලි ගතියක්, නීරස ගතියක් එනවා. මේ නීරසගතියට ලෑස්ති වෙලා යන්න. ලෑස්ති වෙනවනම් කෙලස් අඩු වෙන හැටි දැනෙනි දැනෙයි. දැනනකොට ගැණ්ඩි ගාවට එන්නේ. නමුත් ඒකට මම අවදි වෙලා මම මේක බුද්ධි විඳින්න උත්සාහ කරනවා. අරමුණු නැහැ, කම්පන චංචල ගති නැහැ, බලන දෙයක් නැහැ, පේනපාමාවෙද පේන දෙයක් නැහැ. නමුත් ඇද්දල්වාගෙන බලන්න. ඒකට කියනවා අප්‍රමාදී කියලා. පේන දෙයක් නැහැ, ඇද්දල්වාගෙන බලන්න. ඇහෙන දෙයක් නැහැ. කන් රුකුල් දීගෙන අහගෙන ඉන්න. දැනෙන දෙයක් නැහැ. මුළු නායෙන් දිවෙන් කයෙන් ඒ නොදැනීම දැනගෙන ඉන්න. කිසිම ඝර්ෂණයක් නැහැ. කිසිම දුකක් නැහැ. කිසිම පිරිමැදීමක් නැහැ. අන්න එතකොට එන නිදිමත ඒකද කියන්නේ මහා හොරාගය. මහවරා කියලා කියන්නේ අපි තදා ගන්නලද මේ වටිනා ධර්ම මන්දිරයේ එහෙම් පිටින් හොරකම් කරගෙන යනවා නිදිමතට. ඉතින් ඒ නිසා ගේ හැදුවට පස්සේ ඒක රකින්න ඕනේ. මම මේ වෙලාවේ පැත්තකට ගියොත් මේ ගේ කඩාගෙන යනවා. ඒ නිසා ඒ කෙලෙස් අඩු වෙන බව දැනගෙන එතින්දි මම අවදිමත් වෙන්න ඕනේ. මෙනෙහි කරලා හරියන්නේම නැහැ. මෙනෙහි කිරීම ටිකක් වෙලා වැඩ කරනවා. මේක බලාපොරොත්තුෙන් යන්න. අරමුණු ගෙවීම සහ නිදිමත පැමිණීම කියන දෙකම එකයි. භාවනා සාර්ථක වෙනවයි එනකොට එතකොට කමඨාන් සුද්ධ වෙච්ච නැති එකන නින්දට යනවා. කමඨාන් සුද්ධ වෙච්ච එකන නින්ද බලාපොරොත්තු යනවා. නින්ද බලාපොරොත්තුෙන් ගියාම ඒක වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට දෙන්න තියෙන ධෛර්යය තමයි මෙතෙක් වෙලා මේ නිදිමතට පැමිණීම භාවනාවේ පළපරෝජනයක් භාවනාවේ ආනිසංශයක් භාවනාවට ලැබිච්ච තෑග්ගක් ඒ නිසා ඒක ගණ්ඩ බලාපොරොත්තු යන්න එතකොට අපි මෙතෙක් කල එකතු කරපු දේවලුත් භාවනාව ලැබෙන දේවලුත් අතර ලොකු වෙනසක් තියෙනවා එනිසා මේ නිදිමතට සූදානම් වෙලා යන්න කියන එක තමයි කෙටි උත්තරය අවසරය අපේ හඳුනේ පරයන්ක භාවනාව ගරු ස්වාමීන් වහන්ස මම භාවනාවට වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා. සිතා නාසිකාග්‍රයට සිත පීටුවා හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් බලා සිටිමි. ආස්වාස ප්‍රාස්වාසයේ හොඳින් වැටහේ. ටික වේලාවක් සිතුවිලි පිට යයි. විනාඩි 10ක් පමණ යන විට හුස්ම රැල්ලට සිය පිහිටුවා ගත හැකිය. හුස්ම රැල්ල සියුම්ව දැනේ. එවිට මට නාසය අගටත් පිටවන ඇතුළු වන හුස්මටත් සිත පිහිටුවාගෙන සිටිමි. මගේ දකුණු අත ඉරිවැටි තද ගතියක් දැනේ. ශරීරයේ වෙනත් කොටසකට වේදනාව නොදැනේ. හුස්ම රැල්ලටම සිත පිහිටුවාගෙන සිටින විට ඒ වේදනාව නොදැනියයි. ඉන්පසුව මා ගත යුත්තේ කුමන පියවරක්ද කියා පහදා දෙන මෙන් දෙපා නැමද ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අන්තිම වාක්‍ය තුන නැවත කියවන්න. හුස්ම රැල්ලටම සිත පිහිටුවාගෙන සිටින විට ඒ වේදනාව නොදැනියයි. ඉන්පසුව මා ගත යුත්තේ කුමන පියවරක්ද කියා පහදා දෙනමින් දෙපා නැමෙත ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරවන් සා. එතකොට ආනාපානයේ හිත තියෙනවා වේදනාව නැති වෙලා යනවා. එතකොට මොකද්ද කරන්න ඕන කියලා වගේ ප්‍රශ්න ලියවෙන්නේ. එතකොට ඉතින් ආනාපාන තියෙනවා නම් කරදරයක් වෙච්ච වෙලාවේ තරණට පිටට තිබිච්ච ආනාපානෙ හිත ඇවිල්ලා තියෙනවා. ඒක පුළුවන් තරම් වෙලා පවත්තක්. ආනාපාන දිගට පවත්තක්. ඉතින් ඒක බොහොම සරල උත්තරයක්. නමුත් මේ ලියන එක නයි ඊට වැඩිය වෙන මොකද්ද මේ රචනයේදී ප්‍රශ්න රචනා කිරීමේදී අඩුපාඩුවක් පේන්න තියෙනවා. ඉතින් මේ මං කියන එක නම් උත්තරේ කාබන් හිටියට කමන්නේ. එහෙම නැත්නම් කරුණා කරලා අත උසන්න. මොකද්ද මේ ආනාපානේ ගත්තට පස්සේ කළ යුත්තේ කියලා අහන්නේ ඇයි? ආනාපාන දිගට පවත්වන එකයි කළ යුත්තේ. කවුද ඒක වැඩිපුර විතර දැනගන්න කැමතිද? ඒක නෑ. එහෙම නැත්නම් අත උස්සනද කවුරු හරි? නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. නිස්සරණ වනයේ අසුර කරමින් දිගු කාලයක් පුරා භාවනා කරමි. මූලික අරමුණ ආනාපාන සතිය. වර්තමාන තත්ත්වය පරයන්කයට වාඩි වීමත් සමගම සිත ඒකාග්‍රතාවයටපත් වේ. මුළු සිරුරම සිරුරට නොදැනී සියුම් සමාධිමත් බවක්දපත් වේ. සිත අරමුණු සිතට අරමුණේම ඊට අඩු තත්වයක පවතී. එන එන අරමුණ විදර්ශනා කරමි. මුලදී ඒවා තුලින් පංච උපාදාන ස්කන්ධයන්ගේ හටගැන්ම දැක්කෙමි. එවිට එන සිතුවිලි නොදැනීම නැති වී යයි. දැන් එසේ කිරීමටත් පෙර අරමුණු එන බව දකින් දකිද්දීම ඒවා නොපෙනී යයි. සිත ගැඹුරු සමාධියකට ගෙන නොගොස් අඩු සමාධි මට්ටමක තබා ගනිමින් යටබී ඇති කෙලෙස් වලට උඩට ඒමට අවස්ථාවක් ලබා දීමට උත්සාහ කරමි. පසුගිය සති පහ තුළදී සිතට අරමුණු නොගෙන පර්යංකයේ බොහෝ වේලාවක් ගත කිරීමට හැකි වුණා. මේ ආකාරයට ඇස් ඇරගෙනද සිටීමට හැකියාව ඇති වුණා. දැන් සිත කිසි තැනක නොවිහිටන ආකාරයක් අත්විඳිනවා. ඊයේ උදේ පාන්දර පරයන්කේදී සරුංගලයක් හුළඟට උඩට ඇදී යාමට දරන ප්‍රයත්නයක් වැනි අත්දැකීමක් සිතේ අද්දුඩුවා. කෙසේ හෝ සිත නොදැනීම සමාධියකටපත් වුවා. ඒ සමාධි ගතිය තුළ වෙනදාට අත්දකින අඳුරු ස්වභාවය නොවි ඊයේ දවසම සිත අරමුණක නොපිහිටන ගතියක් විය. අද පාන්දර පර්යංකයේදී ඊයේ මෙන්ම සිත විශාල පරාසයකට විවුර්ත වීමට උත්සාහ දරන අයුරු දැනුනි. සිත තුළින් ඊතා වේගවත් නිකුත් වන ভাইබ්‍රේෂන්ස් ඊතා විශාල ප්‍රමාණයක් මැද අතරමං වූයෙමි. තද ආලෝකමත් බවක් විය. මාහට කල හැකි කිසිවක් නොවිය. සිත තුළ කුමක් සිදුවන්නේද හෝ සිත සමග සංවාදශීලී වීමට මට හැකියාවක් නොවිය. පසුව තේරුම් ගියේ සිතේ ඇති වී නැති වී යන චිත්තක්ෂණ ඒ අරින් මා අත්දැක්කාද යනුයි. කෙසේ හෝ මා ජීවිතයේ පළමු වරට ඒ අවස්ථාව අද්දුටු වෙමි. සක්මන අරමුණක් නැතිවම දෙපා යන්ත්‍රානුසාරයෙන් මෙන් ඉදිරියට ගමන් කරන බව අත්දකිමි. සිතෙන් සිතට එන අරමුණු බලන්නට පුරුදු වී ඇත. අරමුණු එම ඊට අඩු තත්වයක ඇත. ඔබ වහන්සේගේ අදහස උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ පතමි. සාදු සාදු සාදු. ඔය කියන්නේ තාම අත්දැකීම මෝරලා නැතිකම තියෙන්නේ. ඉතින් මේ යම් විදියකට යම් පසුබිමක යම් ආසන්න කාරණා සහිතව මේ භාවනා කරනවා නම් ඒ පසුබිම ඒ ආසන්න කාරණා නැවත නැවත සලසලා දීලා මේ අත්දැකීම පදම් වෙන්න ආරින්න. මේ අත්දැකීම වශී වෙන්න ආරින්න සිද්ධි කරනවා කියලා ඒකට කියන්නේ මේ මන්තර සිද්ධි කරනවා වගේ. ඒ නිසා මේක නැවත නැවත කරන්න කරන්න කරන්න කරන්න ඕක පිළිබඳව අති අතහස් අදහස් එහෙම නැත්නම් ඒ අර්ථකථන වෙනස් වෙනවා. මේ ලියන රචනයේ තියෙන්නේ අත්දැකීම හොඳයි නමුත් ඒක මේ නැවත නැවත වශී වෙලා නැහැ. නැවත නැවත භාවිත වෙලා නැහැ. නිසා මේ දවස්වල දිගටම ඒකම නැවත නැවත කිරීමෙන් තාවුරු කරගන්න උත්සාහ කරන්න. අවසරයි අපේ ආන්වල දිගට ප්‍රශ්න නමයක් ඉදිරිපත් වුණා. දැන් වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව. ඒ ලිඛිත පස්සේ ඉවරයි. ඉවරයි. හොඳයි. ඒ වුණා අපිට තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා. කාට හරි මේ මේ මම ඉදිරිපත් කරපු උත්තර මත තියෙන ගැටලු සහගත තත්වයක් හෝ වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා තද නින්ද ඇති වෙනවා කියලා. එක එක තද නින්දක් ඇති වෙනවා කියන එක ඔබ වහන්සේ දැන් පැවසුවා. ස්වාමීන් වහන්සේ ඔබ තද නින්දක් තියෙනවා කියලා මං කිව්වා කොයි වෙලාවේද? කෙලස් අඩු වුණාට පස්සේ කෙලස් අඩු වීමෙන් يعني ඊට ඉස්සෙල්ලා උත්තරේදී. ස්වාමීන් වහන්සේ ඉස්සලා ඉත ඉස්සලා ප්‍රශ්නේ මම මුල කියන්නම් ඉතින් ඒක තමයි පටලවලානේ තියෙන තියෙන ඒ නිසා කතාව කතා කරනවා නම් ඉවරයි අවසරයි ස්වාමීන් වහන්සේ මං ගිය මාසේ 14 වෙනිදා 13 වෙනිදා හොඳට භාවනා කරලා රෑ දෙක වෙනකම් මට මොකුත් වැඩක් නැහැ. ඒ ඔක්කොම කතා කරන්න ගත්තොත් අපි ගිය ආත්මෙත් කතා කරනවා. මට කියන්න දැන් මේ භාවනා කමටහන් සුද්ධ කරනදී සුද්ධර කරගත්ත යුතු ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න ගැටලුවක් දැන්. ඉතිහාසීතර සම්බන්ධ කරන්න එපා. නිදිමත තමයි එන්නේ. ඒ ඒ නිදිමත එනකොට තමයි පරියංකේද සක්මනේද? පරියංකේ. ඒතකොට මේ පරියංකේට යනකොට තමයි මොකක් මූල කර්මස්ථානය කරනද භාවනා කරන්න. හුස්මෙම හිටියට කිසිම හරියට හුස්ම එච්චරයි. එහෙමයි. එච්චරයි උත්තරේ. එතකොට මේ හුස්මේ පරිණාමයත් එක්ක බලනකොට හුස්මේ පටන් ගන්න වෙන ටික වෙලාවක් යනකොට නිදිමත එන්නේ. එහෙමද? එහෙමයි. පටන් ගන්නකොටම නෙවෙයි. එතකොට බලන්න මේ හුස්ම සහ නිින්ද අතර සම්බන්ධයක් තියෙනවා. හුස්ම ගොරෝසුර දැනනකොට නිින්ද නැහැ. හුස්ම මධ්‍යස්ත වෙනකොට නිින්ද මගට ඇවිල්ලා නැතර වෙලා. හුස්ම නැති වෙනකොට නිින්ද එනවා. මේක නම් සම්බන්ධයෙන් ඔයලා බලන්න. මේක නම් සම්බන්ධය අපිට කියලා යන්න පුළුවන් දැන් හුස්ම නිින්ද නිින්ද නැහැ. හුස්ම නැති වෙනකොට නිින්ද එයි කියලා. මේකට ලෑස්තිලා යන එකයි තියෙන්නේ. අරුණ අගිනකොට දැනගන්න ඉර පායන්න හදන්නේ කියලා. ඒක පෙන්නන එක තමයි කරන්නේ මොන මොන අරමුණට හෝ සම්බන්ධ කරලා අරමුණ ගොරෝසු මධ්‍යස්ථ සියුම් කියන අවස්ථාව පහු කරනකොට ඊ ගාව පාඩම එනවා. ඒක අකරතැබ්බයක් කරගන්න එපා. ඒක මේ මොකද්ද අපි කියනවා අරියාදුවක් කරගන්න බෑ ඒක භාවනාවේ ලැබපු එක කරගන්න. එහෙමයි. ඒකට අවදි වෙලා යන්න නැත්නම් ලෑස්තිලා යන එකයි කරන්නේ. ඒක සමාහට නිජමත සමාහට හිතවිලි සමාහට රූප කොයි එකුණත් වෙන්න පුළුවන්. මේක වෙන්නේ තමන්ගේ මූල කර්මස්ථානයේ සංඥා මට්ටමට අඩු වෙන්න ඕන. අඩු වෙනකොට මොකක් හරි දාගෙන වෙස්පාවකට එනවා කවුරු හරි. ඒකට ලෑස්තිලා යන එකනට දැනගන්න පුළුවන් එන්නේ එක සැරේ එන්නේ ලකුණු පෙන්නලා. පෙර නිමිති පුබ්බ නිමිති උබ්බංගම පෙන්නලා වෙන්නේ. පූර්ණංගම පෙන්න එක තමයි බුදුරජාණන්සේ මේ අරමුණට සාපේක්ෂව පෙන්නන. එතකොට ඊගාවට මොකක් හරි එන්න පුළුවන්. ඒකට ලෑස්තිලා යන එකයි තියෙන්නේ. සක්මනේදිත් එහෙම 20 වෙනවා. වෙන්න පුළුවන්. ඒ සක්මනයි පරියන්කයයි කියන එකේ වෙනසක් නැහැ. සක්මන හොඳ ගානට අනායාසයෙන් වෙනකොට පරියන්කේ වගේමයි. තෝන්තු වෙනවා, නිවිසි වෙන්න පටන් අර ගන්නවා. එතකොට අපි හිතන්නේ දැන් ওই මාමියකේ වගේ left right කියාගෙන යනකොට කෙලෙස් කඳක් නේ. එතකොට නිදිමත නැහැ. එතකොට සිංහ සෙයියාවෙන් කැමරාවක් ඉස්සරහා hina වෙලා ඉනකොට කිසිම නිදිමතක් නැහැ. මොකද කෙලෙස් ගොඩක් තියෙනවා. එනිසා නිදිමත කඩන්න ඕන නම් කෙලෙස් ටිකක් දාන්න. අවශ්‍ය නැහැ. නැත්තම් නිර්වතර ලැයිසලා යන්න. ගන්නෙත් නෑ එන්නෙත් නෑ. අපි කරන්නේ බුදුරජාණන් වහන්සේ දාන් කරන්නේ කෙලෙස් අඩු කෙරුවට හිත හිස් කරාට ඒ හිස් තත්ත්වයට අවදි වෙන්න අපි දන්නේ නැත්නම් අපිට පේන්නේ හිස් තත්ත්වයේ කාලකන්නිකමක් මුස්පේන්තුවක් නිදිමතක් එපාකා වීමක් කියලා. නැත්නම් ඒක බුදුහාමුදුරුවෝ ලැබලා දීපු පණිවිඩයක්. අපිට ඊගාව පාඩම තමයි ඒකට ලෑස්තිලා යනවයි කියන්නේ. මේක සමහර විටක පරියන්ක සක්මනේ විතරක් නෙමෙයි දිනදා වැඩ කරනකොටත් එනවා. සමහර වෙලාවකට එනවා කිය අනිත් පැත්ත දවස් 3-4ක් නිින්ද යන්නෙම නැහැ. ඉතින් ඒ ඔක්කොම දවසම හැරලා. ඒ ඔක්කොම හරහා යන්න ඕනේ. එහෙම උණයි කියලා මැරිලා නැහැ. මේ දැන් මම 169 නේ රිට්‍රීට් එක කවුරක්වත් මැරිලා නැහැ. නිින්ද ගියයි කියලා මැරිලත් නැහැ. නිින්ද නොගියයි කියලා මැරිලත් නැහැ. ඒකට ලෑස්තිලා යන්න ඒ ඊගාව පාඩම තමයි යෝ දෙන්න හදන. මේ පාඩමට ලෑස්තිලා යනකොට බය වෙන්න එපා. මොකද දෙකේ පන්තියේ පාස් වුණොත් තුනේ පන්තියේ විභාගෙ ටිකක් අමාරුයි. තුනේ පන්ති විභාගේ පාස් වුණොත් ඊගාට තියෙන හතරේ පන්ති ඊට වැඩිය අමාරුයි. කවුරක්වත් අතාරිනව අමාරුයි කියලා. ඒකනේ අධ්‍යාපනය කියන්නේ. නින්ද ගියා කියලා ප්‍රශ්නයක් නැහැ නේද අපි අහන්නේ. නෑ ප්‍රශ්න තිබුණා නම් මේනොට ප්‍රශ්න වෙලා නේද? ඒකයි දැනගන්න. ඒකට ලෑස්තිලා යන්න ලෑස්තිලා යනවයි කියලා කියන්නේ ඊතුරු ඉස්සලා ජවනිකාවේ ගෙවන් වීම හොඳට දැනගෙන දැක දැක දැන දැන අතගාගෙන යන්න ඕනේ. ස්වාමීන් වහන්සේ තවත් ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා ලිඛිත ප්‍රශ්න වලට. ගරු ස්වාමින් වහන්සේ මම අලුතෙන්ම භාවනාවට ආපු කෙනෙක්. මම වාඩි වී ඉරියව්ව ටික වේලාවක් මෙනෙහි කරන විටම උඩුකය කැරකෙන්නටද බැනෙන්නටද වෙයි. මුහුණේ යම් යම් තැන් අනිනවා වැනිය. හිසේ මසාජ් කරනවා වැනිය. අතේ රස්නයත් සීතලත් එක විට මාරුවෙමින් පවතින ස්වභාවයක් දැනෙන්නට විය. නමුත් ස්වාමින් වහන්සේ හුස්ම බලන්නට අපහසුය. මෙය කුමක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔහුස්ම බලන්න අමාරුයි මොකද ස්වභාවයේ අර වගේ දෙකට හිත ගිය ගමන් හිත අරමුණට දාගන්න බැරි වෙනවා. නමුත් Taman දැනගන්න බැලුවේ නැතත් සුස්ම තියෙනවා. හුස්ම නැත්නම් මැරෙන්න එපායි. අපිට කියන්න තියෙන්නේ මේ වේදනාවට කම්පන තියෙද්දි, චංචල තියෙද්දි, නලියන ගති තියෙද්දි මට පුළුවන් ද ඉඳගෙන ඉන්න බව දකින්න. මට පුළුවන් ද හුස්ම ටික දකින්න කියලා ඒ කලබලකම් කටළු අස්සේ ඒක දකින්න එක තමයි භාවනා කරනවා කියන්නේ. මේක කියන්නේ ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා. ආධුනිකයෙක් නෙවෙයි හොඳ හුරුකාරයෙක් මේ ලියලා තියෙන්නේ. ඒක නිසා ඊට ඉස්සර ඉස්සරහට යන මාර්ගයක් තියෙනවා. දන්න සෙල්ලම් ටික ඔක්කොම අපිට තියෙන්නේ දියටින් ගින්දරගෙන ඉනියන මිනිහෙක් වගේ ඒ ඔක්කොම තියෙදි මම ඉදරගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද මම ඒ ඔක්කොමත් අවුල් පහස තියෙද්දි මට හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්ද? කරතර නැති වෙලා තරම් එක සීරුවට බැරි වෙයි. මම දැනගන්න පුළුවන් කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අපේ වැඩි අපි කියන්න බෑ කියන්නේ අපි මේ තටමන්නේ අපි පරාදයි. බුදු අනක කොහොමදක් දිනලා. මේ දේ හිතේ මොන දේ වුණත් ඒ දේ දැනගැනීමේ ශක්තිය හිත හිතේ තියෙනවා. ඒක අපිට වැඩි බුදුහාමුදුරුවෝ දාන්න. බුදුහාම කියන්නේ දැන ගැනීම අකුසලයක් නෙවෙයි. මොන අකුසලයක් ගැන හෝ දැන ගැනීම කුසලයක්. නිදිමත වුණත් කුසලයක්. දැන ගැනීම. හිතවිලිල කුණුහරු පිහිචවිල්ලක් ආත් ඒ බව දැන ගැනීම කුසලයක්. වේදනාව කියන්නේ වේද තීව්‍ර වේදනාවක් ආත් වේදනාව ගැන දැන ගැනීම කුසලයක්. මට හුස්ම පේන්නේ නැහැ කියන එක දැනගන්න එකත් කුසලයක්. ඒ දිෙදිත් මම උත්සාහ කරනවා කියන එක වීරිය. ඉතින් ඒ නිසා මේ විදිහට මතක තියාගෙන ඉන්න ඉස්සරහට එන මොන බාධාව තිබුණත් බුදුහාමුදුර අපිට අල්ලලා දීලා තියෙන මේ හුස්ම නතර වුණොත් මැරෙනවා. ඉඳගෙන ඉන්න බව දැනගන්නවා කියන එක ඉඳගෙන ඉන්න නැති වෙන්න බෑනේ. අන්නක ඊටාම සරල, ඊටාම ඍජු, ඊටාමත්ම ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණ වගේක් බුදුහාමර අපිට දීලා තියෙන නිසා කරදර තියෙද්දි හුස්ම නඩත්තු කරන එක තමයි මේකේ තියෙන ලස්සන. එහෙම නැත්නම් බාධාවල් තියෙද්දි තමන් ඉන්නේ ඉරියව්වට හිත දාන්න පුළුවන්කම තමයි මේකේ තියෙන ලස්සන. ඒ ඒ ඒ ගතියේ මොන හිස්ම මොන කඩදරම තොස්ම බලන්න පුළුවන්කමේ ඉරියාවේ බලන්න පුළුවන්කමේ ගෑනු පිරිමකමක් හෝ බාල වයස් මාළු මොකක්වත් වෙනසක් හෝ උගත් නුගත් වෙනසක් නැහැ. මේක තමයි මානව අයිතිවාසිකම කියන්නේ. මානවයාට තියෙන අයිතිවාසිකමක් මොන දේ වුණත් ඒක දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට අවදි භාවය කියලා බුදුහාමුදුරු කියනවා. ඒකට අප්‍රමාදේ කියලා කියනවා. දැන ගන්න දෙන හරකයක් වෙන්න පුළුවන්. නමුත් දැනීම ඥානයේ වටන එකක්. ඒ නිසා ඒ කරදර තියේදී හුස්ම පේන එක තමයි පචනයක් ලියලා තියෙනවා වාක්‍යය. ඒකම අදාහගෙන යන්න අනිත් දවසේ මීට වැඩි කරදර ආවත් මම පුළු පුළුවන් වෙලාවේ අතරින් පතරේ අල්ලමනල්ලේ හුස්ම ටික බලනවා කියලා ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. වාචික ප්‍රශ්න තවත් තිබේ නම් ඉදිරිපත් කරන වෙලාව. දැන් අපි විශේෂ ප්‍රශ්න නැත්තම් අපි මෙතෙල්ල වෙලාව අරගනිමු අපේ පරියන්ක මේ සක්මන් භාවනාවට අපිට තියෙනවා විනාඩි 70ක විතර කාලයක්. අපි එතකොට තුනට නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවට. ඒ අනුව අපේ ධර්ම සාකච්ඡාවේ නැත්තම් ප්‍රශ්න විචාරතුමු වැඩපිළිවෙලේ නිමාව මෙතනින් සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු So I,